රාසෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුපාදානස්කන්ධේසු කතංච බික්ඛවේ බික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුපාදානස්කන්ධේසු ඉති බික්ඛ ඉද බික්ඛවේ බික්ඛෝ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අනුභංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අනුභංගමෝ තීති අවරණීය යෝගාචර මහා සංඝරත්න අවතරයි අපි අනාසතිපට්ඨාන සූත්‍රයේ ධර්මානුපස්සනාවේ සංඥා ස්කන්ධයේ පිවිසුමක් ලබා ගැනීම සඳහා අදාළ පාලි පාඨයයි මේ දීපත් කරගත්තේ ධර්මානු පක්ෂණාවේ ස්කන්ධ පාපේ සම්පංච ස්කන්ධේ සඳහන් වෙන එකේ මේ පාලි පාඨය සම්පූර්ණයෙන්ම සඳහන් වෙනවා අපි අදාළ සංඥා ස්කන්ධය මත කරගන්න තැනින් තමයි මාත්‍රකා කීර්තියෙන් නතර කරන්න යෙදුනේ ඊට කලින් අවස්ථාන්තයේදී මේ ධර්ම දේශනාවල ඒ තාකෝ කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා කොටස් ඒ වගේම ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බේ අමාකර බව මෙතැන පිළිගැනීම ගන්න කාරණාවක් වෙන විදිහකින් කියනවා නඩ අපි මේ ඒ සූත්‍රයේ මැත්තේම අමු වෙන 42 වෙනි වතාව. අපි 41 වෙනි වතාවේ මේ මාත්‍රකාවමයි ඉදිරිපත් කරගත්තේ වෙනත් විදිහකින් සඳහන් කරනවා නම් මේ සංඥා ස්කන්ධයමයි ඉදිරිපත් කරගත්තේ. ඒ මුලදී අපි සෑහෙන වේලාවක් ගත කරලා තේරුම් ගත්ත මේක ඉතාමත්ම ධර්මයේ බොහොම ගැඹුරක් සඳහන් වෙන තැන. ඒකම අපිට තවත් පැත්තකින් අතු කරගන්න පුළුවන් අපි යෝගාවචරයන් අපේ මේ ප්‍රතිපදාවට වැටගත් පිට වශයෙන් ප්‍රධාන වශයෙන් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවේ මේ තුන් ආකාර වූ කෙලෙස් ඉඳලීමේ කෘත්‍යයේ යෙදී සිටින්නේ අපි සීලේ මාර්ගයේ වීතික්කම මට්ටමට වැඩිච්ච ගොරෝසු කායික වාචික ගොරෝසු කෙලෙස් අපාහැරීමේ ප්‍රතිපදා පිළිගෙන ඒ සඳහා අරවකට වෙලා ජීවත් වෙන පිරිසක්. ඊගාවට චිත්තානුපස්සනා නැත්නම් චිත්ත භාවනාව මාර්ගයෙන් පරිඋත්ථාන කෙලෙස් නම් වූ නීවරණ ධර්මයේ ඉතේ නගන හිතේ නැගලා අපේ මේ ගුණ ධර්ම වානසන කෙලසන නමුත් අනුන්ට පේන්නත් පුළුවන් නොපේන්නත් පුළුවන් මට්ටමේ තියෙන මේ නීවරණ ධර්ම යටපත් කිරීම අපි සීල ශික්ෂාවට ඉස්මාගේ සමාධි ශික්ෂාවට හඳුන්වාගෙන තියෙනවා ඒක සඳහා අප කැපවි ජීවත් වෙනවා අවසාන වශයෙන් තියෙන්නේ අනුසය කෙලස් වශයෙන් සඳහා වෙන කොටසයි ඒක Taman තුල නැග ඇද්ද නැද්ද කියලා බාහිරට තියා Tamanටත් නොදැනෙන තරම්ම ඊනෝලෙන් වැඩ කරන දෙයක්. ආසයානුසේ ඥානයේ සහිතෝ මාගේ සරුවච්චන් වහන්සේට නම් ඒ පුත්තලයට නොපෙනුනත් උන්වහන්සේගේ ඒ අසාධාරණ වූ ශ්‍රාවක අසාධාරණ වූ ඥානයට වැටහෙන නිසා හරිම වාසනාවක් තියෙනවා හොඳ කණ්ණාඩියක් හම්බෙච්ච කෙනෙක් ඒ කණ්ණාඩිය ඉදිරියට ගිහිල්ලා තමන්ගේ මූණේ තමන්ගේ ඇඳුම් තරඟ වල තියෙන අඩුපාඩු සොයා ගන්න වගේ සරුවච්චන් වහන්සේ ඉදිරියටපත් වෙලා අවධානය ලබා ගන්න අපිට පුළුවන් ඒ අපේ චරිතයේ ඇති ඒ කෙලෙස් වර්ග තුනම උන්වහන්සේගේ මේ ප්‍රතිබිම්බයේ අපිට පිළිමිකුව ලබා ගන්න. දැන් කියන අර ශරීරයේ තියෙන රෝග ලක්ෂණ හොයන්ට ගන්න විශේෂ යන්ත්‍රෝපකරණ වාහන. ඒක ඇතුලේ තියෙන ලේට පවා ඒ යන්ත්‍රයට බස්සලා දැක ගන්න පුළුවන් ශක්තියක් අද තියෙන කායික වශයෙන්. අන්න ඒ වගේ තමයි ආසේ අංශේ ඥානයේ සහිත වූ අරුවචන් වහන්සේට ඒ අනුන්ගේ හිත්වල පවා තියෙන නැත්නම් ඒ තමන්ටවත් නොදැනෙන තමන්ගේ හිතේ පවතින දේ සර්වඥාන් වහන්සේට දැක්කන්න පුළුවන් ඥාණය නිසා බුද්ධ චක්ෂුෂේ අමුතුම ඇහක් අපට තිබුණා ඒ නිසා මහා පරිනිර්වාණ සූත්‍රය හමාරුණාට පස්සේ සඳහන් වෙනවා අනේ ලෝකයේ තිබුණ දහම් මෑ නිවිලා ගියා කියන එක සඳහන්. ඒ නිසා අපට අද තියෙන්නේ ඒ ඇහැ නැති තැන ඒ ඇහැ කළ කාසෘත්‍යය ඇකි ධාතුරට අවංකව යටකට වී සාධනය කරගන්නයි. ඒ සඳහා මේ අනුසය කෙලස් ගැන කතා කරනකොට ප්‍රඥාවෙන්ම ප්‍රඥා ශික්ෂාවෙන්ම මැඩලිය යුතු මේ අනුසය කෙලස් ගැන කතා කරනකොට මේ සංඥාව ඉපාම නිසා ධර්මානුපස්සනාවේ ඉස්තර වෙලා නිවර්ණ පබ්බය පෙන්වලා දීලා දැන් මේ උපාදානස්කන්ධ පෙන්වනකොට මෙහි ඉස්ලාම කායානුපස්සනාවට අදාළ රූප ස්කන්ධය ඊළඟ වේදනා ස්කන්ධය ක්‍රමයෙන් ගැඹුරු කරගෙන ඇවිල්ලයි මේ සංඥා ස්කන්ධයට වැටෙන්නේ ඒක නිසා මේක අත්‍යන්ත භාවනාමය ධර්ම කොටාශයක් කියලා කියන්නේ වෙන විදිහකට කියනවා නම් අත්‍යන්ත වශයෙන්ම ඇත්ත වශයෙන්ම අනුසය කෙලෙසා සම්බන්ධ ධර්ම කොටාශය ඒ නිසා කෙනෙකුට වැටහෙන්න පුළුවන් මේක මට ඕනෙත් නැහැ කියලා ඒ නැත්නම් මට මේක තේරෙන්නේ නැහැ කියලා බහැර කරන්න ඉඩ තියෙනවා ඒ මොකද හැම කෙනාම තමන්ගේ අනුසය කෙලෙස් වලින් වැළඳී සිටින රෝගය මේකයි කියලා දැනගෙනම ඉන්නවමක් නෙවෙයි. පොදු වශයෙන් බලනකොට නොදැන ඉන්නවක් නෙවෙයි. මෙන්න මෙවැනි සංකලනයක් තමයි පෘථග්ජනය තුළ තියෙන්නේ. ඒ නිසා මහා කරුණාවෙන් ඒ වගේ විතරක් නෙවෙයි ධර්මය අහගෙන ඉන්නකොට තේරෙනවා මහා ප්‍රඥාවකින්. අඩියතම අත දාලා සර්වචනාංශ මේ සෑම දේශනයක්ම එහෙම නැත්නම් සෑම උපදේශයක්ම අවදාකවත් ආවට ගියාට කරපයක් නෙවෙයි තාමත්ම ආර්ථික ඥානයටත් ගැළපෙන, ප්‍රත්‍යක්ෂයටත් ගැළපෙන, නිවනට යොමු කරන ධර්මයක් බව පේන ඥාන වන්තයින්ට ගැළපෙන මේ ප්‍රත්‍යක්ෂ කෙනෙකුට ඇවිල්ලා බලන්න කියලා කියන්න පුළුවන්. ධර්ම කොටාචාරයක් බව ගැළප ගැටෙන ඉතාමත්ම ගැඹුරු මාතෘකාවක් තමයි මේ කන්නේ. මේ සංඥාවේදී අපි එදා මේ මදුපිණ්ඩික සූත්‍රයේ ජවනිකා තුනක් මාර්ගයේ ගැඹුරක් ඇති බව තේරුම් ගත්ත අපිට ඒක විස්තර කරගන්න වෙලා නැහැ. ඒකම අපිට දැක ගන්න පුළුවන් සංග්‍රහ පොත්වල සඳහන් වෙනවා රහතන් වහන්සේට සංඥා තුනක් ඕනෑම ආරම්භණයක් මතින් ඇති කර ගන්න පුළුවන් ඒක ආර්ය ඉර්ධිය. රූපයක් දැක්කා, සාද්දයක් අහුවා, ගඳක් දැනගත්තා, රසක් වින්දා, පහසක් ලැබුවා, එහෙම නැත්නම් හිතට යම්කිසි සංකල්පනාවක් ආවා. මේ මොනම ආකාරයෙන් හෝ සම්බන්ධ වන්නා වූ බාහිර ආරම්මණයක් මත අවශ්‍ය නම් රහතන් වහන්සේට සුභ සංඥාව පහල කරගන්න පුළුවන්. අවශ්‍ය නම් අසුභ සංඥාව පහල කරගන්න පුළුවන්. අවශ්‍ය නම් මධ්‍යස්ථ සංඥාවක් ඇති කරගන්න පුළුවන් සුභක් නැති අසුභක් නැති දැක්කා නොදැක්කා ගන්නට සංඥාවක් ඇති කරගන්න පුළුවන්. මේක ආර්යයන් වහන්සේලාට ඇති ඊර්ධියක් විකූර්වණය. මෙන්න මේ නිසයි රහතන් වහන්සේට රහතන් වහන්සේ කියන්නේ උන්වහන්සේ හැකියාව තියෙන්නේ මෙතන. රහත් වෙනවා කියලා කියන්නේ නොහැකියාවක් නම් නෙවෙයි. මොනම දෙයක්වත් කරගන්න බැරි තත්යකටපත් වෙන ගතියක් නෙවෙයි රහත් වෙනවා කියන්නේ. රහත් වෙනවා කියලා කියන්නේ හැකියාවන් වැඩි වීම. රහතන් වහන්සේලා අතර ප්‍රධානිය තමයි ඔගේ සර්වඥ වහන්සේ. උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසට ඕනෙම ආරම්භණයක් මත ඕනේ නම් සුභව දකින්න පුළුවන්. ඕනේ නම් අසුභව දකින්න පුළුවන්. ඕනනම් සුභ අසුභ දෙකට වටන්නට දකින්න පුළුවන්. ෘතග්ජනය කියලා කියන්නේ දැක්කොත් සුභේට මැරුණත් ඒක සුභේම තමයි. ඒක නිත්‍ය සංඥාවකට දාගන්නවා මේ වස්තුව සුභයි ඒක ලං කරගත යුතුයි බදාගත යුතුයි ලොකු කරගත යුතුයි මගේ කරගත යුතුයි කියලා ඊට පස්සේ ප්‍රපංචයෝ ඒ මතුමැත්තේ වඩා වර්ධනය කිරීම ඒක මතම ආස්මාලිගා තැනින් අනන්ත අප්‍රමාණ කරලා ඒ ආස්මාලිගා වලටම යට වෙලා එහිම නිලීගෙන අබ්බැහි වෙලා මැරෙලා යම් ආකාරයකට යම් සංඥාවක් ඇති කරගත්තා නම් අසුභයි කියලා අම්මා මුත්තා කීවා ඒක නම් හරියි ඒක අරින්න වුණොත් මරණය හොඳයි නමුත් මේ සංඥාව අරින්නේ ඒ තරමටම දික්තියට ආසන්නේ මේ සංඥාව පවතී යම් වෙලාවක අදුක්කම සුඛ වගේ Eh, සුභක් නැති අසුභක් නැති සංඥාවට වැටුනොත් ඒක නම් කොහොම කෙරුවක් ගණන් ගන්න ඇතෙන්දි නින්දට වැටෙනවා. කොහොම කෙරුවක්වත් උලෙන් ඇල්ලා ඉන්න තොපට මොර මර නිදිද කියලා සරුවචනාන්තේ දේශනා කළත් ඒ සංඥාවේ රස නිහිරිපත්ත සුභ වශයෙන් හෝ අසුභ පැත්තේ නැත්නම් හිත සංගවිලා. හිත දුක්කඩ වෙනවා. කම්මැලි වෙනවා. හිත නිදාගන්න. ඒක නැගිටවන්න බෑ. මර නින්දක් එතන කියන්නේ. අනිත් වගේ මේ සංඥා තුනේ ස්ථිර භාවයක් ගැනීම තමයි පෘථග්ජන කියන්නේ. හරියට පුරුෂයෙකුට දීලා ඇණයක් ගැහුවා වගේ. ඊළඟට දීලා අධයක් ඉර කරා වගේ පෘථග්ජනයේ අරමුණේ අල්ලනවා අල්ලන්නේ Taman ගෙනාපු මේ පුරුෂය අරචකන් අනුවමයි ඒ අල්ලපු ඇල්ලිල්ල නම් මොනම තාලෙන්වත් ගලවන්නේ. ඉන්නේ ඒක ගලවලා විනස්කමයට දක්වන්න පුළුවන් ගතිය තමයි ධර්මචන් වහන්සේ ළඟ තියෙන්නේ පුරුෂ ධම්ම කාර්කී කියලා කියන්නේ. සුභ සංඥා වශයෙන් දැකපු දේ අසුභවත් වෙන්නලා සංඥාව නිෂ්ක්‍රිය කරනවා. නිෂේධ කරනවා. අසුභව දැකපු දේ සුභව පෙන්නලා අර කලින් ගත්ත සංඥාව දිට්ඨියකටපත් වෙන්න දෙන්නේ නැතුව ඊට පල්ලෙහා තියෙන චිත්ත මාත්‍රමට ගෙනල්ලා ඒ පුද්ගලයාටම නිදහස ලබා දෙනවා. උඹට ඕන නම් මේ අරමුණේ මෙතෙක් කල් දැක්ක අසුබේ තමයි දැන් සුභව දකින්ද තවත් විකල්පයක්. දැන් මෙතෙක් කල දැකේ සුභවටයි දැන් අසුභව දකින්න විකල්පයක්. මෙතෙක් කල සුභ අසුභ දෙක මැද හිටි දෙකේ නිදාගෙන හිටියා දැන් නිදා ගන්න එපා අවදි වියම් ප්‍රබුද්ධ වියම් බුදු වියම් කියලා අර සංඥාවෙන් කුප්පන්නේ නැති දෙයකට උනත් මන අවබෝධයක්. මන අවදි කිරීම ප්‍රබුද්ධ කිරීමක් කරන්න ශක්තියක් සර්වචනාසෙ තිබුණා අර ආසයන්සේ ඥාණය තිබුණා. ඒක නිසා මෙන්න මේ යම් කිසි කෙනෙකුට මේ වෙනි වචන සර්වඥාන්සේ කියන සිත්කේකට කියලා විවහාර කරා සාතන්නාන්සේට නැත්නම් බ්‍රාහ්මණය කියන වචනයට සර්වඥාන්සේ සඳහන් කරන්නේ යම් කිසි කෙනෙකුට මේ සංඥාව පිළිබඳව නැත්නම් Tamanට දැක්ක රූපය, ශබ්දය, ගන්ධය, රසය, පහව හිතට එන ධර්මාරම්මන පිළිබඳව ඕක හොඳ කියලා ගන්නත් පුළුවන් නරක කියලා ගන්නත් පුළුවන් හොඳ නරක දෙකම වැටෙන්නේ නැතුව ගන්නත් පුළුවන් කියන පළල් මනසකට වැටුණා නම් සර්වඥාන්සේ මේ අනුපෙණික සූත්‍රය දේශනා කරනවා එවැනි බමුණෙකුට එවැනි රහතන් වහන්සේට ලෝකයා පැත්තෙන් පු탁යන කෙලෙස්යික ලෝකයා පැත්තෙන් බලනකොට කිසිම තාලයකට වාදයකට බැලෙන්නේ නැති කුකුස් නැති විචිකිච්ඡා නැති බවා බව තණ්හා නැති කෙනාගෙන කියන්නේ. එනිසා පේනවා මේ සෑම කලහයකට විවාදයකටම තත්ත්ව දාන, දණ්ඩ දාන, කලහ විවාද, තුවන් තුවන්, පේතුන්යන්, මුසාවාදා ඔක්කොටම හේතු වෙන්නේ මේ අල්ලාගත්තු සංඥාව දැඩිව වෙන. ඒක හිතනවා අපි කැක්කමක් ඇති කෙනා. ජාතිය රට ගැන කැක්කමක් ඇති කෙනා. ඒ තමන් ගෙනාවු මතවාදය පිළිබඳ කැක්කමක් ඇති කෙනා. ඒ මැත්තේ මැරෙන එක ජාල වීරකමක් විදිහට ඒක. ඒ මතයේ විකල්පයක් වශයෙන් හරකා බැලීම නෝන්ජල්කමක් කියලා හිතනවා. මේ නිසාද ප්‍රධානම මේ මිනිස්යාට ඝටන තියෙන්නේ ආගම. ආගම ඇති කරලා තියෙන මිනිස්යාට නිදහස ලබා දෙන්නයි. ආගම ඇති කරලා තියෙන මිනිස්යාට මේ මේ සංසාරයේ කටවරක ගතිය දුරු කරලා සාන්තියක් ඇති කර දෙන්නයි. නමුත් ඒකාන්තයෙන් මේ ආගම අර චිත්ත මට්ටමේ සංඥා මට්ටමට ගිහිල්ලා සංඥා මට්ටමින් දිට්ඨි මට්ටමට යනවා. අපි කියනවා චිත්ත විපල්ලාස, සංඥා විපල්ලාස, දිට්ඨි විපල්ලාස කියලා. මේ දිට්ඨි විපල්ලාස රැස්නට පස්සේ ඉදිසං සත්තුණන් මරාගන්නේ කන්ද බඩගින්නට. ඌ ඊට පස්සේ බඩ පිරුණාට පස්සේ කවදාවත් ආරම්භ කරන්නේ. මිනිස්යාගේ එහෙම නෙවෙයි. බඩ පිරුණාට පස්සේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමයි මේක. මේ සංඥාවල් අල්ලාගෙන දිටි ඇති කරගෙන කාබු විලාවට පස්සේ මේ සරසුම කෝක කර්මත අනිත් දෘෂ්ටියක් තන් මරාගෙන. ඒ නිසා මේ රටනේ සංසාරේ පවතින තාක් කල් දිගට පවතී. නමුත් ආගමක් වශයෙන් මේ සඳහන් කරන මේ බුද්ධ ආගමේ අතරම කියනවා බුද්ධ ආගම. නැත්නම් බුද්ධ ධර්මයේ හරියටම මේක පතුලටම තිබා බැලලා උන්වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. මෙන්න මෙතනයි මේක පටන් ගන්න. මෙන්න මෙහෙමයි යන්නේ. ගියාට පස්සේ මෙන්න මෙහෙමයි ඔක්කොම එක ජීවිතය තුළ දැක ගන්න පුළුවන්. ඒ නිසා දණ්ඩපාණි බ්‍රාහ්මණයා ශාස්ත්‍රීය වංශික අරවචනාක ළඟට ඇවිල්ලා උපහාසයේ කියන වාදයක් එක්ක කියලා අහනකොට සර්වඥා සඳහන් කරන දෙවියන් සහිත මරුන් සහිත දේව මනුෂ්‍ය දේව ප්‍රජාව දේව මනුෂ්‍ය ප්‍රජාව සහිත මේ ලෝකේ යම් කිසි කෙනෙක් වාද විවාදයන්ගෙන් තොරව සැකසු කුසලෙන් තොරව සවා බව තණ්හාවකින් තොරව යම් බමුණෙක් ඉන්නවනම් ඒ බමුණට සංඥාව läග ගන්න. සංඥාව තැග්ගෙන්නේ. සංඥාව ඉස්තිර වෙන්නේ. එතරම්කි අර බමුණ නලවල කලි ගන්නලා ජීව දික් කරලා අට ඇද කරලා මොනවාක් කියන්න අපේ යන්නේ. ඒ කියන්නේ බමුණ එන්නේ නැත්නම් සමහරලාට බුදුරජාණන් වහන්සේ වාදයක් නගන්න වෙන්නේ ඇති. ඒක දැනගෙන ඉන්න ධර්මචර්යයන් සඳහන් කරනවා මේ දෙවියන් සහිත මරුන් සහිත ලෝකේ යම් කිසි කෙනෙකුට මෙන්න මේ ගුණ තියෙනවා නම් උන්දට සංඥාවක් දැකගන්නේ. සංඥා නාන්සේති. සංඥාව නිද වැදහෙවන්නේ නේ. වැදගන්නේ නේ. ඒ ඒ සංස්කාරේ නිදාගන්නේ නේ. බමුණට දිරව ගන්න බැරි වුණා. බමුණට නෙවෙයි දැන් කියන අපටවත් ඒ වාක්‍ය කීවට දිරවන්නේ නේ. ලොකු භවයේ පිළිබඳ පිළිගැනීමක් ඒක තියෙනවා. මේ නිසාම සරුවචන් වහන්සේ පසුදින සංඝතා මණ්ඩපයේදී සංඝයාන්තරට මතක් කරනවා මහණෙනි ඊයේ මට මෙන්න මේම සංගතියක් වුණා. මෙන්න මේම බමුණෙක් කියලා කතා කරා. මම මේ බමුණට කිව්වේ නම්කිසි බ්‍රාහ්මණී වාද විවාදයන්ගෙන් තොරව කුකුස්සක සංකාවලින් තොරව ඒ ප්‍රපංච කරන්නේ නැතුව අන්නා භව භව භව තණ්හා නැතුව ගත කරනවනේ එයාගේ කිසිම සංඥාවක් දැකගන්නේ නැහැ කියලා මම කිව්වා. කියනකොට බහුණා මේව රැලි නකලා මොනේදයි නංවල ඉවදික් කළා කට අරගෙන ඉඳලා ඇරමිටි එළිලා ඉඳලා යන්න ගියා. ඊට පස්සේ ආරවචනාංශ දැන් ඒ ਸਰව ශ්‍රාවකයන් වහන්සේලාට ඊට වැඩිය තව එක විග්‍රහයක් කියලා තමයි කියන්නේ. විග්‍රහයක් කරනවා. යම් හේතුවක් නිසා මහණෙනි උඹලට හරි කමක් නැහැ. මේ ප්‍රපංච සංඥා සංකාවෝ පහළ වුණා නම් සංඥාවල් බහගෙන හිතට වද දෙන්න ගත්තනම් මේක හොඳයි මේක අනරකයි මේක සුභයි මේක අසුභයි මේක වේවා මේක නොවේවා මේක ලාභ මේක සක්කාර මේක අප්‍රසංසාව ආදි වශයෙන් සංඥාවක් බැස්සනම් මට දෙන්න දින උපදේශ මෙච්චරයි ඒක අභිනන්දනය කරන්න එපා අභිවදනය කරන්න එපා ඒකට බැසගෙන ඉන්න. ඒක පිළිබඳ නම්බු කරන්න එපා ඒක පිළිබඳ කතා කරන්න එපා එහෙම දෙයක් වුණා මට කියලා හිත කුරුවල් කරගන්න. යම්ම කිසි කෙනෙකුට වැටහුණා නම් මට දැන් අත්වලා පිළිබඳ මෙහෙම සංඥාවක් ආවා. නැත්නම් ආවල් වස්තුව පිළිබඳ මෙහෙම සංඥාවක් ආවා. මගේ භාවනා පිළිබඳ මෙහෙම සංඥාවක් ආවා කියලා දැනගත්ත ගමන් අභිනන්දනය කරන්න එපා. අනේ මට විතරයි මේක උනේ අරයට නෑනේ කියලා ඒකම අගය කරන්න යන්න එපා. අභිවදේ කාටවත් කියන්න යන්න එපා. වචන කතා කරන්න යන්න එපා. කරපු ගමන් අවුවේ. කරපු ගමන්ම අර ආපු සංඥාව තහවුරු වෙනවා. ඉතින් අච්චෝසාය චිත්තති. දැස ගන්නත් එපා. ඒක හතර වශයෙන් පස් වශයෙන් තව පොහොර දාලා අත බුරුල් කරලා මේක බවන්න යන්න එපා. දැනගන්න එක සංඥාවක් කියලා. යම් කිසි කෙනෙකුට අන්නේ විදිහට සංඥාවක් ප්‍රපංචයක් මතුවෙච්ච වෙලාවක ඉදින්තර ප්‍රපංච සංඥා සංඛා කියන කලේ නැති වෙලාට අභිවදනය කරන්නේ නැතුව අභිනන්දනය කරන්නේ නැතුව දැස ගන්න නැතුව ඉන්නවනම් ඒ පුද්ගලයාට අනුසය කෙලස් කියලාම තමයි. සාගාමිතේ, දිත්තානුසේ, අතිගානුසේ, අවිජ්ජානුසේ ආදී වශයෙන් භවරාග, විභවරාග, කලහ මේ සත්තු දාන, සත්ත දාන, ඡණ්ඩ දාන, කලහ විවාද, සුවන්තුම්, පේතුඤ්ඤ ආදී වශයෙන් මේ මෙයාට මම කෝටු බාරවල දනුව පාර පහක් දෙන්න ඕනේ. නැත්නම් ඇතකින් බෙල කපලා දාන්න ඕනේ. එන සමයත් එක වාද විවාද කරන්න ඕනේ. තෝතෝ කියලා අඳු කරන්න ඕනේ. මේ තේලම්බස් මුසාබස් අරුද වචන පාවිච්චි කරන්න ඕනේ. බොරු කියලා මෙයා වරද ගන්න ඕනේ කියන ඒ කිසිම විකල්ප විකාරමතු වෙන්නේ නැහැ. මේකේ වට පස්සේ ආරණ්‍ය සංඝයාට අර බමුණටම වෙච්ච දේ තමයි. නම සර්වඥාන්සේ ආසනෙ නැගිටලා ගන්න කීයකට වැඩි. සංඥා මූණේ මූණ බලාගත්තා දැන් අර පටන් ගත්ත මාත්‍රකාව සර්වඥාන්ත. පටන් අරගෙන තව ඩිංගිත්තක් ඉස්සරහට ගෙනියලා භාවනාවේ ගැඹුරදීම සංඥාවක් එනකොටම ඒ සංඥාව අල්ලාගෙන ඒක අභිනන්දනය කරන්නේ නැතුව ඒ ගැන කතා විවාද වචන බහුල කරන්නේ නැතුව ඒකට දැසගන්න නැතුව හිතියොත් අනුශේකලෙස් නතර කරන්න පුළුවන් කියන වචනේ කියලා අර ඒකගේ දින්දා ඉරයක් කරලා පෙන්නලා උන්වහන්සේ ධර්මාසනින් බහලා සම්පූර්ණ ඒ පිළිදී කියා මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ ඉතින් අර පිළිත් එකතු වෙලා උන්වහන්සේට වැඩි දෙයක් වශයෙන් මතක් කරලා කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මේක කොහොමද අපි දැන් තේරුම් කරගන්න කරගන්නේ කතා මාත්‍රකාව අතනයි දැන් මේ සරුවචන ආනන්දන කතා මාත්‍රකාව නතු කරලා උනාගේ දීපු මේ උත්තරේ මෙහිමයි කොහොමද කරන්නේ ඒ තෙන්දෙත් අපි දා මතක් කරගත්ත විදිහට ඒ පොතේ ස්වාමීන් වහන්සේ ටිකක් ඉඳන් කඩලා පස්සේ විස්තර කරලා දෙනවා වෙන තැන්වල සර්වඥාන්සේ විසින් දේශනා කරන ආකාරයට කොහොමද මේ සංඥාවක් ප්‍රපංචයක් බවටපත් වෙලා එයින් කෙනෙක් නොමග යන්නේ කොහොමද භාවනාවකදී කෙනෙක් ඒක නතර කරගන්න මේ යාන්ත්‍රණය පිළිබඳ දැනීම උපයෝගී කරගන්නේ කොහොමද කියන එකට තව එක පියවරක් උන්වහන්සේ සඳහන් කළා අපි ගත්තා වගේ දැන් මෙතන අපි සාකච්ඡා කරන්නේ පංචේන්ද්‍රිය. ඒ වාගේ තමයි ආදා මේ සලායතන ගත්තාම එක ඇහ කන නාසය දිව ශරීරය මන කියන මේ එක එක ඉන්ද්‍රියක වැඩ පිළිවෙල දිහා බැලුවාම කොහොමද මේ සංඥා වැට ගැනීම සංඥා සුභ වශයෙන් වැටගත් එකට සුභ වශයෙන්ම ඒක ඉස්තිරදාර වෙන්නේ කොහොමද අසුබ වශයෙන් ගතගත් කෙනාට ඒක අසුබ වශයෙන්ම තවදුරටත් දකින්න දකින්න දේ ඒ තාලයකට දකලා ඒක සාහුරු වෙන්නේ කොහොමද? සුභ අසුබ දෙක නැති කෙනාට මතක් හිටින්නේ නැහැ. එපා වෙනවා. අම්මලිය වෙනවා. නීරස භාවයටපත් වෙලා ඒකෙන් හිත ලුහුතල යන්නේ කොහොමද? අප්‍රමාදයට වැටෙන්නේ කොහොමද? ඒක දැක ගන්න නම් මේ මහා කොටිද ස්වාමීන් වහන්සේ මේ ඉදිරිපත් කරපු කොටස දවපකාර වෙනවා. සත්‍යින්ත පටිච්ච රූපේට උපද්දති චක්කු විඤ්ඤාණ. ඒක බොහෝ තැන්වල සර්වඥාන්සේ මේ කලායතන පිළිබඳ විස්තරයේදී කියනවා ඇහැට රූපයක් දැකපුවාම දකින ඇහිත පහළ වෙනවා. අපි කියන හිත ඇහි පහළ වෙනවා. අපි ඒක කියන චක්කු විඥානය කියලා. ඊන සංගති පස්සෝ මේ පණ ඇති ඇහැ තියෙන තාක්කල් අර ඉස්සරහා තියෙන රූපේ දිගට පවතින තාක්කල් හිත ඇහිම තියෙන තාක්කල්. වෙන තැනකට පැනනා ගොනුගේ තාක්කල් ඒ දැකීමේ සම්බන්ධ ස්පර්ශය සිදු වෙනවා. ඇරිලා තියෙන ඇහැට අර රූපය වර්ණ රූපය ඇවිල්ලා වදිනවා දිගින් දිගට දිගින් දිගට වදිනවා වදින වදින රූපේ රස බලමින් දැනගනිමින් එතන චක්කු විඥානේ පහළ වෙනවා ඉන්න සංගති පස්සෝ මේක සිද්ධ වෙන තාකල් ස්පර්ශයේ සිද්ධ වෙනවා මේ තුනේ ගැටීම ඒකට ගමන් කිරීම සිද්ධ වෙනවා ආ මේ යම් කිසි ස්පර්ශයක් ඇති වෙන්නේ නැතුව නම් මිනිස්යාට ඒ ඇහැපත් පුද්ගලයාට සංතානයේද විඳනයක් ලබන්න බැහැ පස්සපච්චා වේදන. පස්සේ තියෙනවනම් විඳින. මේ ඇහැට රූපයක් දක්ින වෙලාවේදී ඇහි මේ විඳිනේ සිදු වෙනවා නම් හොඳට මතක තියාගන්න ඕනේ අනේ කිසිසේත්ම කිසිම කෘත්‍යයක් වෙන්න බෑ. චේතනා පූර්වක කිසිම කෘත්‍යයක් වෙන්න බෑ කන සම්පූර්ණයෙන් වී වෙලා තියෙනවා. නාසයේ කිසිම දෙයක් වෙන්න බෑ. දිවේ කිසිම දෙයක් වෙන්න බෑ. අයේ කිසිම දෙයක් වෙන්න බෑ. හිත පූර්ණ වශයෙන්ම දැන් ඇහැදියාවට යොමු වෙලා එහි නිමග්නව ගත කරනවා ඒ නිසා රූප දැකීම සිදු වෙනවා ඒ වින්දනය තමයි එකම වින්දනය යං වේදේති තං සංජානන දැන් ගන්නවා මේක ඇහෙන් සිදු වෙන දෙයක් රූපය ඇවිල්ලා කටට වැටුණාට රූපය ඇවිල්ලා කනට වැටුණාට රූපය ඇවිල්ලා නාසයට වැටුණාට රූපය ඇවිල්ලා කයට වැටුණාට කිසිම කිසිකැවීමක් කරන්න පුළුවන්කම රූපෙට නැහැ රූපෙට පුළුවන් එකම කිසිකැවීමයි චක්කු ප්‍රසාදේ පමණයි මේ චක්කුප්‍රසාදයේ පහළ වුණාට පස්සේ මේ චක්කුප්‍රසාදයේ කිටි කවුනට පස්සේ අනේ ඒ වාගේම සංඥා ගලමින් පවතිනවා නාසයේ ගලමින් පවතිනවා දිවේ ගලමින් පවතිනවා කයේ ගලමින් පවතිනවා ඒ ඔක්කොටම වැඩිව මේ ඇහි ඇතිවෙනා වූ සංඥාව මේ කිටි කැවීම ප්‍රකටන ස්වභාවය තමයි හිත ඇහැදියාවට යනවා යන්නේ අනිත්‍යව වහගෙන අනනාතේ දිව කය සම්පූර්ණව සාදාමා ගනිමි ඊට පූර්ව වශයෙන් හැට යොමු ඒක අභිධර්මයේදී චිත්ත වීති විග්‍රහයට පෙන්නනවා පංචද්වාර වචනේ ඊගාවට චක්කු විඤ්ඤාණ. හොඳට හොයලා බලනවා ద్వාර පහේම කොහෙද රසවත්ම ආහාරය කියන්නේ කියලා. රසවත්ම ආහාරය ලැබෙන්නේ ඇහෙන්න හිත පූර්ණ අවධානය ඇහැට යොමු කරන ඒ කියන්නේ අනෙක් වෙයි හිත කපලා. කපලා පූර්ණ වශයෙන් ඇහැට ගියාට පස්සේ ඒක හොඳ තේලිති තේක වින්දනය කරනවා චිත්තක්ෂණය. ඒ වින්දින ටික විතරයි හඳුනා ගන්න. අපි සාමාන්‍යයෙන් චිත්‍රපට ශාලාවට ගියාම ඇහැට රූප දකින්න එක තමයි අපි හිතන්නේ. චිත්‍රපට ශාලාව කියලා කියන්නේ චිත්‍ර. නමුත් මේ රූප ශබ්ද සහිත චිත්‍රපටය හදාන්න පටන් ගන්නට පස්සේ ඒ අදාළ රූප රාමුවට ආවේනිකව සාධ්‍යයක් එකතු කිරීම චිත්‍රපට කලාවේ ලොකු ප්‍රගතියක්. ඒක තමයි නිස්සත් රූප. නිස්සත් රූප චිත්‍ර නිස්සත් චිත්‍රපටි. ඇත්තට වුණා සද්ද රූප චිත්‍රපටි. මේ සද්ද රූප චිත්‍රපටියේ අපේ ආවේග අර රූපත් එක්කම සද්දත් තවනකොට අර නිෂ්පාදකය බලන් බලාපොරොත්තු වෙන මත් කිරීම ඒ අපිට දෙන්න හදන බණි බොම් ප්‍රකට වෙනවා ප්‍රබල වෙනවා. ඊගාවට අපි ඉඳගෙන ඉන්න ආසනේ පරිසරහම් ප්‍රන්තියේ ආසනයක් නම් ඉතර වල පාතුනේ. හොඳ ගාහණක් ගෙවලා අපි ඈතට ගිහලා වාඩිලා නම් ආසනයේ දකත් අපිට වැටෙනවා. ඊගාවට මේ වෙලාවේදී අපි සමහර වෙලාවට නෙල කඩලා කනවා වෙන මොනවාද කරේ කනවා දිවෙත් රසක් යම් කිසි විදිහ වෙන්න පුළුවන්. ආසනයේ ඉන්න මදුරුව වකුරෝ කනවා වෙන්න පුළුවන්. ඒ වගේම අනික්කත්ව කන ආහාරවල සුවඳ වදින වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දුම් පානය කරන්නේ නැත්නම් ඒ දුම් ගඳවන්න වෙන්න පුළුවන්. ඒ නිසා බාහිර බැලුමට පේන්නේ ඇහ, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඔක්කොගෙම අපිට සංඥා ගලාගෙන එනවා. ඒක නිසා අපි පැය තුනක චිත්තපටයක් ගන්නවා නම් අපිට පේන්නේ පැය තුනේම ඇස් දෙකක් ඇරිලා තිබුණා, කනක් ඇරිලා තිබුණා, නාසයත් ගඳ බලමින් හිටියා, දිවටත් රස දැනුණා, ආසනයේ පහසත් ලැබුණා කියලා. නමුත් පැහැදිලිවම මේ භාවනා කරපු කෙනෙකුට වැටෙනවා රූප බලන වෙලාවෙදී නම් අද්දත් එක කලවමක් නැහැ. ගඳ රසත් එක්ක ස්පර්ශත් එක්ක කිසිම කලවමක් නැහැ. රූපේ බැලීම පමණමයි ඒ චිත්තක්ෂණෙ සිද්ධ වෙන්නේ. එතකොට ඒක විඳිනවා ඒකේ සංඥාවක් ගන්න. මේ එකම චිත්තක්ෂණය සම්පූර්ණ වශයෙන්ම කනට ගිහිල්ලා අනේ ඒ වාගම සංඥාවක් ගන්න පුළුවන් හැකියාව තමයි හිතේ තියෙන යොසුළු භාවය. ඒකයි හිතේ තියෙන විචිත්‍රකම. එතකොට අපිට මතක නැති වෙනවා මේ ඉස්සලා මොහොතේ රූපේ හිතේ දැන් ඉන්නේ සද්දේ ඉස්සර හිතේ ඇහි දැන් ඉන්නේ කනේ කියන එක මතක නැති කරන තරමට අකුණු විදියේක වේගයේ මේ හිත ඊගාට රූපෙන් සද්දෙට සද්දෙන් ගන්ධෙට ගන්ධෙන් රසයට මාරු කරන නිසා ඒ හයම වැඩ කළා වාගේ අපිව මත් කරන්න පුළුවන් දැකපු චිත්තේ ඉන්න නළු නිළිය ඇත්තම කරිට වගේ මත් කරමින් ඒ අත්ෝ විවාහ වෙනකොට සතුට වේදා මැරෙනකොට අඬන්නත් සහ ගන්නකොට කිසිල් ගහන්නත් අප්පුඩි ගහන්නත් තරමටම අපි මත් වෙනවා මත් වෙලා අපි හොඳ චිත්‍රපටයක් බලුවා නරක චිත්‍රපටයක් බලුවා කියලා ආකල්පත් ඇත්තා. මේක චිත්තක්ෂණයක තියෙන්නේ එක රූප රාමයක්. ඒ රූප රාම එකක් එකක් පිටිපස්සේ දිගට යනකොට ඒක කතාවක් බවට පත් වෙනවා. මේ අතරමැද විශාල අන්ධකාරයක් තියෙනවා. අර අන්ධකාරය තුළ තමයි අපි මේ ඔක්කොම එකින් එකට එකින් එකට ගැට ගහගෙන චිත්‍රපටිය සංස්කරණය කෙරේ. මෙන්න මේ වගේ සංකල්පයක බලනකොට රූපේ නිසා ඇතිවෙනා වූ රූප සංඥාව ඇති වුණාට පස්සේ යං සංජානාති සංවිතක්කේ. ඒ ගත්ත සංඥාව අරගෙන විතර්කණය කරනවා. ඒක තව ටිකක් ඒ පැත්තෙන් දෘෂ්ටි කෝණය මේ පැත්තෙන් දෘෂ්ටි කෝණය ආදී වශයෙන් විවිධ හැඩතල බලන විවිධ පැති වලින් කලා නිර්මාණයක් කරපු චිත්ත ශිල්පියෙක් ඒ කලාව නිර්මාණය රට විදින්නාසේ ඈතට ගිහිල්ලා බලනවා ලං කරලා බලනවා ආලෝකයේ මේ පැත්තෙන් දාලා බලනවා මේ පැත්තෙන් දාලා බලනවා විවිධාකාරයෙන් බලන්න වගේ හිත අරක ඒ පැත්ත මේ පැත්ත කරලා කරලා බලන්න. යම් විතක් වේති. යම් විතක් වේති තම් පපංචේති. මේ ප්‍රපංචේ කියලා කියන්නේ ඒ විතර්කණය කිරීම ප්‍රත්‍යාවෘත්තියක් විදිහට දිගින් දිගටම කරන්න පටන් ඒක විවිධ මානවලින් විවිධ අදතලවලින් විවිධ දෘෂ්ටි කෝණවලින් ඒ ගත්ත සංඥාව අපහප තොල් කර මේ රස බලය. අලුමරයි. ඒකම කටේ කියන්නේ විවිධාකාරයේ රස විඳින. එතකොට ජීවිත ප්‍රපංච කාලය. යම් ප්‍රපංචේති ප්‍රපංච සංඥා සංකා සමුදා කරයි. ඒ පුද්ගලයා මේ සංඥාවෙන් විතක්කේට විතක්කෙන් ප්‍රපංචයට යනකොට ඇති වුණා නම් මේක සුබයි කියලා ඒ කාන්තෙම සුබයි කියලා සුඛ සංඥාවෙම නිමත් වෙනවා. අසුබයක් විදියට දැක්කම ඒ නැවත නැවත පහළ කරන සෑම සිතිවිල්ලක් නිසාම ඒ පුද්ගලයා ඒක අසුබමයි. මොනක කාලෙකින්වත් ඇතුවර අසුභය පිළිබඳ සංඥාව ඉස්තිර කරනවා. ඒකට අනුයාත වෙන තාල තමයි විතර්ක කරන්නේ. ඒකට අනුයාත වෙන තාල තමයි පංච කරන්නේ. එනිසා මේ පුද්ගලයාට අර මොකක් දැක්කත් ඒ දැකීමෙන් ඇති කරන සංඥාව සාහුරු කර ගැනීම සඳහා හිතේ තියෙන පරණ සංඥාවලු පෙරගෙන කණින් ආතෙන් ලැබෙන අර කඩ කඩ වෙච්ච අනිකුත් සංඥාකාලි දරගෙන ඉතේ අර ගත්ත සංඥාව සාහුරු කරගන්න. ඒ කෙනාට ඉස්ලාම චිත්ත වශයෙන් විපල්ලාසේ පාළ වෙනවා. ඊගාට සංඥාවේ පල්ලා දෙන අන්තිම දිත්තේ පල්ලාසයක් වඩටපත් උනාට පස්සේ මොනම තාලකින්වත් කවුරු හරි කියලා දෙන්න ගත්තොත් මේ නිකන් රූපරාමාවක් විතරයි මේ සැබෑ ලෝකේ නෙවෙයි මේක මේ චිත්‍රපටයක් කියලා අර පුද්ගලයාට පේනවා මේ මනුස්සයා මම විඳින රසය සම්පූර්ණයෙන් සාභාෂණය කරන්න හදනවා මම ෂෝක් එකට ඒකේ සංදර්භය මේ රස බලමින් ඉන්න වෙලාවේදී මාව නැගිට්ටෙව්වා මගේ රස විඳින්න බාධා කළා කියලා අර ඇත්ත වෙන්නත් හදන පුද්ගලයා පේන්නේ පිස්සුවෙක් වගේ. එතකොට ඒ තරම්ම නිමග්න වෙලා හිටියේ මම මට හරියටම කතා සංදර්භේ වැටුණා. මට කතාවේ තේමාව වැටුණා කරගෙන යනකොට මේ මනුස්සයල මේක මේ මේ චිත්‍රපටයක් කියලා කිව්වනේ. එහෙම නැත්නම් මේක මේ පැය දෙකක වැඩක් විතරයි මුළු ජීවිතේ නෙවෙයි කියලා කිව්වනේ. එහෙම නැත්නම් සමාජ චිත්‍රපටය ආදී ඒවත් මුදුලේ නැති වෙලා ශාලාව විවෘත කරන්න එහෙම වුණා නම් අර මනුස්සයට අර විශාල මේ මනෝලෝකයක්ම වාගෙන හිටපු දේ ඇදගෙන වැටෙනවා. ඒ තරමටම මේ සංඥාව අපි රසයි මොකද මේ සංඥාවෙන් හදාගන්න ලෝකේ අපේ ලෝකේ. මේ ලෝකේ මම රජයි. මේ ලෝකේ මගේ අදහස තමයි ප්‍රධානම අදහස. කවුරුවක් අත්හැරින් නැමැති මණ්ඩලයේම මට තමයි. මගේ දේ තමයි පක්ෂ. මට විරුද්ධව අදහසක් පානොත් ඒත් මගේ ඇමති මණ්ඩලයේ කෙනෙක් නිසාක ඒක මට ඕන වෙලාවක යටපත් කරන්න පුළුවන් කියලා අර විතර්ක සහ ප්‍රපංච ඉතින් විදියට මේ මනුස්සයා ගුණාකන්දද. ඒක කාදා කරපස්සේ විසම රාජයෙක් වාගේ. කොළමල නැතුව ඒක ඉස්තිර කරගන්න අනික් අයට කෑ ගහනවා මේ මට වැටහෙන දේ කාටවත් වැටහුනේ නැහැ. මම තරම් මේකට හිතේ දුවේ නැහැ. මට තරම් තාක්ෂුමක් නැහැ කියලා ඊට පස්සේ දිගින් දිගට දිගට ගියාම අර සත්ත්ව දාන, දණ්ඩ දාන, කලා විවාද තුවන් තුවන් තේසුඤ්ඤ විකේත කලහකාර. කොයි වෙලාවේදී සංඥාවට වෙන අතර වෙනවද? කොයි වෙලාවේ දික්කිමත් මේ අතර වෙනවද කියන එක අපි තේරුම් ගන්නකොට ගොඩක් තමයි. ඒක නිසා අපි කියනවා සංසාරයක් පුරා අපේ කෙලෙස් මෝහ පටල මහමෙරු පර්වතයේ වගේ කොට ගැහිලා තියෙනවා. දීර්ඝ කෙලෙස් පටල රාශියක් තියෙනවා අපි ගාව. අපි මේ ලෝකෙට කියනවා මනුස්ස ලෝකෙ කියලා. ඒ මොකද මනුස්සයා තමයි ලෝකම මම තමයි මනුස්සයා. ඒ නිසා මේ ලෝකය ඇදලා තියෙන්නේ මගේ පහසුවටයි. පුරුෂය හිතනවා මේක පුරුෂ ලෝකයක් කියලා. සම්පූර්ණ ව්‍යාකරණය හැදිලා තියෙන්නේ ඒ වගේ පෞරුෂත්වයේ දිනු කරගෙන පෞරුෂත්වය පෙන්නේ. ඒකට ඉස්තිරියාවට අවශ්‍ය නැහැ. ඉස්තිරියාවට නෑ නෑ එහෙම නෑ මේ දෙන්නම සමාන අපි දෙගොල්ලටමයි මනුස්ස ලෝකේ තියෙන්නේ. අනිත් ලෝකේ නෑ මේ මනුස්සකමක් හෝ තිරිසන් ලෝකයක් හෝ හිංග ලෝකයක් පස්සේ කොටි ලෝකයක් එහෙම එකක් නෑ. ලෝකේ ලෝකේ. නමුත් අපි ඒක හදාගත්තට පස්සේ අපි සිංහල බෞද්ධයා කියලා අදහසක් ඇති කරගත්තට පස්සේ මත්te මැරෙන්න පුළුවන්. නොමැරෙ නැත්තඳ බේල තියෙන හැඟීමක් නැති නිසා, පැක්කමක් නැති නිසා ආදි වශයෙන් ඒ තමන්ගත් අර ප්‍රපංච කිරීම, තමන්ගත් අර සංඥාව, තමන්ගත් අර විතරක ඒ තාලෙටම අනිගොල්ලත් ඒ මොඩකම නොකලයි කියලා. ඒ තාලෙටම අනිගොල්ලත් පටලවා නොගත්තයි කියලා ඒගොල්ලත් එක්ක රණ්ඩු කරනවා, වාද කරනවා, කලහ කරනවා, විවාද කරනවා, තුන් තුන්, තෝ තෝ කියනවා, තේෂුන්නේ කතා කරනවා, මේ මුසාවාද කතා කරනවා, පරිවර්තන කතා කරනවා. ඒ නිසා මේ තුන් තුන් කොටස් තේෂුන්නේ පරිවර්තන මුසාවාද කියනවා අර රෝගයෙන් ගලන තරව. ඒකකොට කායික වශයෙන් වචන වශයෙන් එළියට බහැලා. නමුත් හැම වෙලාවෙම ඇතුලේ තියෙනවා ඊට වැඩිය පරිඋත්තාන මට්ටමේ. මේ පරිඋත්තාන මට්ටමට යනකොට මේ සංඥාවෙන් ඇති වෙන වැඩ පිළිවෙල හුඟක් වෙලාවට මේ ද්වේෂයට බලව තමයි යන ගතියක් වෙන්නේ. ආගාංශයට හේතු වෙනවා. නමුත් හුඟක් වෙලාවට පෙන්නන කලහ විවාද මේ ශුන්‍ය සුවන් සුවන් සත්ත්ව දාන දණ්ඩ දාන ආදී වශයෙන් තමයි පෙන්නලා තියෙන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ සංඥාව ඇති වෙනකොට මට දැන් අරණ ආපු සංඥාව මත්තට මේ පුද්ගලයාට මේ වැරදි ගතිය ආයෙත් වෙනවා. දැන් මෝ උප්‍රිය පුද්ගලයෙක් වශයෙන් මෝ අප්‍රිය පුද්ගලයෙක් වශයෙන් මෝ නැවත නැවතත් පේනකොටම ඒ සංඥාව දැක ගන්න පුළුවන් වුණා නම් ද්වේෂ චරිතයක් වේවා රාග චරිතයක් වේවා මේ කලාව විවාද නැති තැනක ඕනම දෙයක් පිළිගන්න පුළුවන් මට්ටමට සංඥාවේ අර රාතන් වහන්සේගේ තියෙන ගුණය සාවකාලිකව ලැබෙනවා. ඒක සුදු පැත්තෙන් දකින්න පුළුවන්නේ අසුර පැත්තෙන් දකින්න පුළුවන්නේ නැත්නම් මේක නෑ වුණා වාගේ නොදැක්කා වාගේ අතහරින්න පුළුවන්නේ මේ සුදුම මත සැපයිනේ සතිමන්ත පුද්ගලයාට හම් වෙන පළවෙනිම නිවනේ ඒ චිත්තක්ෂණේ ලැබෙන නිවන කියන්නේ ඔන්න ඕක තමයි. තමයි හොඳ දෝබලන ඒ පුද්ගල පිළිවෙත් කටික සංඥාව මත උනා. එනත්තම් පටික අනුසේමතු උනා. එනත්තම් රාග අනුසේමතු උනා. එහෙම නැත්නම් මෝහය නැත්නම් දීතියක් නැත්නම් මොකක් හරි මතුන. මතු වෙනකොටම දැනගන්න නම් එසේ මෙසේ සතියක් තිබුණා බෑ. හොඳ සුපතිච්චිත සතියක් තියෙනවා. මේ ඇති වෙනකොටම දැනගත්තාම අපි දන්නා සාමාන්‍ය රූප අනුස්ථානේ වලනකොට අතවි ධාතුවේ තදකම හොඳට වැටහිලා අපිටම දරා ගන්න බැරි තරමට තදකම මතුවෙනවා. මත වෙනකොට යම් කිසි කෙනෙකුට කල්පනා වුණා නම් මේ හිතෙන ගතියක් හද ගතියක් නෙමෙයි අට විධාතුව කියලා ඒ දැනගන්නවත් එක්කම ඔහුට අවශ්‍ය සම්පන්න ධාරක ධාර්මිකව හිතන්න පුළුවන් මේ පත විධාතුව තනියම හිතින්ද බෑ මේක ආපෝ වායෝ තේජෝ කියන පදනමේ තමයි තියෙන්නේ ඒ නිසා මේ පත විගතිය තද ගතිය තියෙන්නේ මෙලෙක් ගතියට සාපේක්ෂව මේ මෙලෙක් ගතිය තද ගතිය දෙක තියෙන්නේ මේ වැగిරෙන ගති, තද කරන ගති, පිටු කරන ගති මතු මතී කියලා අර තද ගතිය මේ මගේ කකුල රිදෙනවා කියන ප්‍රඥප්තියෙන් ගලවලා තද ගතිය වැටෙන්න නම් බුද්ධ ගතිය තියෙන්න eBay. ඒකාන්ත තද ගතිය කියලා ලෝක දෙයක් නැහැ එහෙනම් මෙත් එක්ක ලැබුණේ මුරුදු ගතිය දැන් තද ගතියට පාවුණා දැන් සීමාව ඉක්මුවා මේක පවතින්නේ මොන වගේද වැగిරෙන දෙයක තද ගතියක් වායු ගතියක තද ගතියද ඝන දෙයක තද ගතියද ඒක උණුසුම් සුසු ගතියක් තියෙනවා. ඒක චංචල කම්පන ගතිය නැතුව එහෙම දිගටම තියෙනවා. ආදි වශයෙන් කල්පනා කරලා බලනකොට අර තද ගතියෙන් අපි වහයලා ගන්න තියෙන තත්ත්වය. තද ගතියෙන් මුසපත් වෙන්න තියෙන තත්ත්වය වෙනුවට පඩවි ධාතු ගතිය වගේ අනෙකුත් ධාතු ස්වර භාවදිගේ ඈතට හිත යනවා වගේ යම් සංඥාවක් අඳුනගත්තන සුභ වේවා අසුභ වේවා දෙක මැද වේවා අඳුනගන්නකොටම හිතන්න පුළුවන් මම පුරුෂයේ මම යෝගාවචරයේ මම සත්‍යයති කෙනෙක් මට ඕනේ නම් මේක පිළිබඳව සබ්බ සංඥා කියන එකේ අසුබ සංඥාවක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් මට රහත් වෙන්නේ නැති අවස්ථාවක්. ඒ වගේම සුබත් නැති අසුබත් නැති ගණන් ගන්න දෙයක් නැති විදිහට නොසලක හරින්න පුළුවන් ශක්තියක් තියෙනවා. අන්න මේක විකූපණය. මේක ලබන්නට සංසාරයක් පුරාගෙන ආපු මෝහ පටන් තිබුණත් හරියට සංඥා උද්ද කරගත්තොත් එක පාරිම ඒක ඉස්සෙල්ලාම අවබෝධ කෙරුවේ අපේ සලෝතේ. අනිත් ඔක්කොම හිතුවා මේකට ගෙවන්න වෙයි කියලා. හිතුවා මේකට මෙච්චර වෙලා සිල් පුරන්න වෙයි කියලා. හිතුවා මෙච්චර වෙලා මේකට සමාජයක් එන්න වෙයි කියලා. හිතුවා මේක කපන්න වතරම් ප්‍රඥාව මේ ප්‍රඥා ආයුධේ මදි කියලා. හරුවචන උග එක චිත්තක්ෂණ. හැබැයි මේක තේරුම් කරලා දෙන්නත් අපි දැන් පැය දෙකක් කරා. සබාවනා කරලා කෙනාට නම් මේ කතාවේ තේරෙන්නේ මේ සංඥාව පිළිබඳ මෙච්චර විස්තර කරනකොට මේ අමාරු ප්‍රශ්න තව කෙනෙකුට විස්තර කර දීමේ ඇත්තා වූ සංයෝජන ප්‍රශ්න අර භාවනා කරන කෙනාට ඒක මේ විශාල ධනාන්දකාරයක් තිබුණත් පිටිබන්ධමක් පත්තු කළා ඒ පිටිබන්ධවල පුළුවන් කිසිම පැකිලීමක් නැතුව අන්ධකාරයේ තමන්ගේ ශක්තිමත්කමට අපාරයි. අන්ධකාරයේ සරයි කියලා පිටිබන්ධව නිමෙන්නේ නැහැ. ඒ වගේ තමයි ප්‍රඥාලෝකේ පහල කරගත්තා නම් මේ සංඥා මට්ටමේ මේ අනුසේ මට්ටමේ මේ කුජරට පුදුමාකාර රහත් හිතක් නැත්තම් ආර්යයන් වහන්සේලාගෙන් පැමිණිච්ච මේ රහත් සුවඳ දැන් දැන් නිවන් දකින්න පුළුවන් කියන මේ ගැම්ම උදාන වශයෙන්ම පණ පෙරෙන්න පටන් ගන්නවා ලොකු ආලෝකයක් චක්කුමුදපාදී පඤ්ඤාවදපාදී ආදී වශයෙන් දක්වන මේ කරුණ වලට ලොකු සම්බන්ධතාවයක් ඇති වෙනවා ඒකට කියනවා තදාංග නිබ්බුතිය කියලා තදාංග වශයෙන් ලැබෙන නිවන ඒක තමයි යෝගාවචරයාගේ හිතපැත්තේ නැත්නම් මේ භාවනා චිත්ත විදි වැඩන පැත්තෙන් ගත්තොත් මේකට සරුවචන් වහන්සේ මේ සංඥාව පිළිබඳ හොඳ දැනීමක් ඇති කරගෙන උන්වහන්සේ දෙන්නේම සුබක් නැති අසුබක් නැති අරමුණ. ඉන්දියන් කිරීම ගන්නවා ආනාපානිය ගන්නවා නැත්නම් කුමක් හෝ විපස්සනාට ගොදුරින අරමුණක් ගත්තාම ඒක ආරම්භයේදී තියෙන්නේ කිසිම සුබයක් නැහැ කිසිම අසුබයක් නැහැ. මධ්‍යස්ථ අරමුණක් දෙනවා. උනාදලා නම් පටන් ගන්නකොට ඒ පුද්ගලයාට ඒක පිළිබඳ සංඥා ගැනීම ලේසි. ඒ මොකද හොඳට සාකච්ඡා පේනවා. හොඳට ආකාර පේනවා. ඒ නිසා කියන හොඳ හැටි. කියලා ගියේ මුල ගියේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන වගේ මුදු සතහනක් ගන්නදී. ඉතින් පින්බීම ගත්තනම් ඒ පින්බීමේ මුල මැද අග කොහොමද පින්බීම Taman දකින්නේ? මේක කම්පනයක්ද, චංචලකමක්ද, තදකමක්ද, පිටතරෙන් සමද, කුණුසුමද, ශිෂිනද, වැඩිගෙන ගතියද මේ වගේ සංකලනයක්ද, චිත්තක්ෂණේ චිත්තක්ෂණේ ඒවා වෙනස් වෙන්නේ කොහොමද? සෑම විස්තරයක්ම බලාගත්තොත් ඒ බුද්ධලයට ස්ථීර සංඥාවක් ඇති වෙනවා. මම පින්දීම දැක්කා. මම මේ පින්දීම කොනක් දැක්කා නෙවෙයි, ආස්පතිම දැක්කා. ආස්පත ප්‍රසවාසය දැක්කත් එහෙම. ඒත් නම් චිත්තක්ෂණයක ප්‍රකාශයකට පෙර නැත්නම් පින්වීම හැකීමකට පෙර. එතකොටත් අලුතෙන්ම හිතක් ඇති කරගෙන අලුත් සෙල්ලම් බඩුවක් හම්බෙච්ච පොඩි දරුවෙක් වාගේ අර පරණ සෙල්ලම් බඩුව කොටම විසිකොල්ල අලුත් සෙල්ලම් බඩුව බලන්න වගේ ගිය ආස්වාදය අතහැරලා අලුත් ප්‍රසවාසෙට හිතේවද. ගිය පිම්වීම අතහැරලා දැන් හැකීමෙන් හිතේවලට ඒක සම්පූර්ණ අර හැඩතල නිල අංග ප්‍රත්‍යංග ව්‍යංජනාන ව්‍යංජන වශයෙන් සාත්පතිම දැකපුවාම ඒ බුද්ධිලාට එක පිම්වීම හැකීමේ වාර 10ක් 15ක් බලාගෙන යනකොටම ඒකේ තියෙන්න පුළුවන් සතහන් තියෙන්න පුළුවන් ආකාර තියෙන්න පුළුවන් වෙස් බැඳුම් ඔක්කොම දැක ගන්න පුළුවන්. වෙන විදිහකට කියනවා නම් බුදුජාන වහන්සේ කියාපු උපදේශයේ තේන ඔක්කොම හාත්පතින් දුක්ඛම් පරිඤ්ඤයං කියලා කියන විදිහට මේක පරිඤ්ඤායතප්ප. හාත්පතින්ම දකගන්න. දැක්කයි කියලා කවදාකවත් දැන් හරි මම මේ වැඩේ කරලා ඉවරයි කියලා බහ තබන්නේ. මම දැන් අවුරුදු 7ක් භාවනා කරයි කියලා අවදාකත් මම පින්බින්න දැක්කයි කියලා බාර ගන්නවා. අද බලන්න දෙයක්. මම ඒක බලනවා. මේ හැකිරීමත් ඒ වගේම බලන්න කියලා. පින්වීම හැකිරීම දෙක අතරමැදත් බලන්න දැක්කේ. ඒකත් බලන්න. ආදි වශයෙන් මේ පින්වීම හැකිරීම දිගේ බලාන බලාන බලාන යනකොට මේ සුබත් නැති අසුබත් නැති අරමුණේ ස්වභාවය තමයි එnte ente ente ente ඒ සංඥාව අඩු වෙන්න පටන් සුබේ නම් සුබ දෙයක් නම් වට ලං වේවා වැඩි වේවා මගේම වේවා ආදි වශයෙන් ඒ මතුමත් ඒ පහළ වෙන හිතවිලි නැත්නම් ප්‍රපංච කියලා කියනවා විස්තර කිරීම අමතර වචන අමතර විස්තර දෙකින් දිගට හිතට යන්න ගියොත් පැටලෙන්න තියෙන ඉඩ වැඩි. ඒක අසුබ දෙයක් නම් අමනාප ගති පහළ වෙන තියෙන ඉඩ වැඩි. ඒක අසුබ සුබ නැති මධ්‍යස්තරණ දුන්නාම වෙන්න තියෙන්නේ මේ මතුමැත්තේ මේ සංඥාව එන්ටෙන් ටෙන් ටෙන් ටෙන් ටෙන් සංඥාව බැස නොගන්නා තත්යකට අර දණ්ඩපාණි බ්‍රාහ්මණයා සර්වචනාගේ දැක්කම දණ්ඩපාණි බ්‍රාහ්මණයා දෙන උත්තරේ මතක් වෙනවා. බ්‍රාහ්මණය යම් කිසි රහතන් වහන්සේ නමකට වාද විවාද නැත්තම් ඒ වාගේම සැකකුකුස් නැත්තම් භවභව සංහාවල් නැත්තම් ඊට තණ්හා වෙච්ච කෙනාට සංඥාව දැකගන්නේ මෙතර නම් මම අනුවාන පින්බීම හැකීම දැක්කා මෙතර මෙතර දැක්කා කියලා ඒකේ හැදෙන්න පේන පාවුනට අඩු තරමේ කියනවා පින්බීම හැකීම දෙකේ අතර තියෙන වෙනසක් නොපෙනිය වෙනස් කරන්න තියෙන සංඥාව නැති වෙන්න පටන් ගන්නවා දෙකම එක වාගේ පේනවා. ඉන්දියම හැකලීම ආස්වාද ප්‍රසආද සක්මන් කරනකොට වම දක්න ඔක්කොම නැතිලා මේ සංඥාවට මොකද්ද වෙන්න බලන්න. මේ තමයි රහත් වෙන්න හදන හිතක මේ සංඥා මේ පොළොවට සංසාරයට ගහලා තියෙන කුණ්‍යේ හෙල්ලෙන ගැටෙන වෙලාව. මේ හෙල්ලෙන ගැටෙනවා දැන් හෙල්ලෙන ගැටෙන යෝගාවචරය. යෝගාවචරයට කරප්පන් ඉන්න පටන් අර ගන්නවා නැත්නම් තී නැතිවති ගැටේට පත් වෙන්න පටන් ගන්න ඕන දින අරමුණ නැතුව ගියා. දැන් හරි කලබලයි. ඒ මොකද සංසාරේ පුරාම තිබුණේ අරමුණක් අරගෙන ඒක ඉස්තර සංඥාවක් ගන්නයි අපිට ගුරුවරු කියලා දුන්නේ ඉතිහාසෙත් ඉගන්නේ මේක අපිට ගුරුගුලෙත් ඉගන්නේ අපිට ගුරුවරත් ඉගන්නේ මේ අපිට ඒකයි ආචාර්යවරු ගැනීම තියෙනවා. සමහර ආචාර්ය බුදුහාමුදුරන්ගේ ආචාර්යවරු කියලා කියනවා කොහොම කෙරුවක්වත් ඉස්තර සංඥාව තමයි අපිට පොර දාලා තිබුණේ. නමුත් බුදුරජාණන් වහන්සේ දීපු මේ කර්මකාණ වර්ධනී කියන භාවනාවට ගියාම සංඥාවෙන් තෙන් තෙන් තෙන් දුර වෙනවා. ඉතින් වරදාපු මාළුවෙක් වාගේ මේ යෝග අවශ්‍යය ගැහෙන්න සැලෙන්න පටන් අර ගන්නවා. නමුත් මේ වෙච්ච කාරණාව කියාගන්න තරම් අවබෝධයක් නැහැ. මොකද ඒක වෙනුවෙන් තියෙන්නේ බයක්. ඒක කියේ වෙනුවෙන් තියෙන සැකක්. ඒක වෙනුවෙන් තියෙන බලාපොරොත්තු සුන්වීමක්. ඒක දෙදෙන් තියෙන්නේ මේ අධිෂ්ඨාන ශක්තිය දිලියක්. මොකද බලාපොරොත්තු නම් එන්නේ එන්නේ මේක දැඩි වෙයි අල්ල බදා ගන්න පුළුවන් වෙයි මගේ කියා ගන්න පුළුවන් වෙයි. බුදුදානගර දඬපාණි බ්‍රාහ්මණයට කිව්වේම දක්ෂයාණන් සංඥාව දහගන්න බෑ. වහින්නේ නෑ. වහින්න දෙන්න එපා. දැක්කනම් අනිවාර්යයෙන් මෙතන අනුශේචයක් පහළ වෙනවා. ඒ නිසා සංඥාව අඩු වෙන අඩු වෙන යනකොට යනකොට මේ ධර්ම කොටස අහපගෙනාට නම් තේරෙනවා හැබැයි. දැන් මේ රඥා වේවමට මේ මම බලාපු අරමුණේ මට රාගයක් පහළ වෙන්නේ කිසිම ඉඩක් නැහැ. නදකින් නොපතන් කියලා ද්වේෂයක් පහළ වෙන්නේ ඉඩකුත් නැහැ. මේ පිම්බෙන වෙලාවේ හැකිලෙනවද හැකිලලා පිම්බෙනවද කියලා මෝහයක් පහළ වෙන ඉඩකුත් නැහැ. අවිද්‍යාවක් එහෙම නැත්නම් භවව තණ්හාවක් ඇටයක් කුකුසක් මොකුත් නැහැ මෙතෙක් වෙනකන් හොඳට අර ගොරෝසු දැන ඉඳලා ගොරෝසු නැත්නම් යනකන් දිගට සතිය තිබුණා. ඉතින් ඒකකොට වෙන්නේ මේ සංඥාවෙන් තේන්ද දුවේ. මේ කලා විවාද සූත්‍රයේ මේකට බොහෝම ලස්සන අනියම් මාර්ගයේ උපමාවක් අපේනවා. උන්වහන්සේ සඳහන් කරනවා මේ කලාව විවාද ලෝකේ පහළ වෙන්න හේතුව ප්‍රියභාවයයි. ඉතින් පුද්ගලෙක් ලෝකේ පහළ වෙච්චාම සාත්‍ර සත්‍රාවි නන්දේ ගිය තැන කොතනද එතන ඇල්ලුවා. මනුෂයෙක් නම් මනුෂ්‍ය භාවය ඇල්ලුවා. ගෙම්බෙක් නම් ගෙම්බ භාවය ඇල්ලුවා. ගෙම්බට නම් සත්තු කරන ගෙම්බ කැමති නැහැ. අපි කිව්වොත් එහෙම ගෙම්බයි නේ දුක් විඳවත් එක මේක ගලවලා මනුෂයෙක් කරන මරන්න ඕනේ කිය. වැරදි වැඩිත් වැරදි ගෙම්බක් කරනවා. අඩු ගානේ අපාරහකට සතෙක්වත් මැරලවට කැමති නැහැ. ඉන්නේ අපාරයි. ඒකේ ගලවන්න කියලා මරණයට කැමති නැහැ. දුක්ඛිත සතෙකෝ ඒ මරණයට කැමති නැහැ. ඒ මොකද සත්‍ය සත්‍රාගිනන්ද. මේ සත්‍ය සත්‍රාගිනන්ද නැත්නම් කොහොමද මේ සංසාරේ ගැලවෙන්නේ? ඒ අභිනන්දනයම තමයි මේ කල අවිවාදයට හේතු. කල අවිවාදයට මුල් වෙන්නේ මෙන්න මේ පැටගත් සංඥාව. සර්වචනා සඳහන් කරන මේ දැසගත් සංඥාවට ප්‍රධානම හේතුව රූපයේ දැසගන්න. රූපේ භූත භාවයේ රූපේ රූපණ ගතිය ඌට නිතරම එක එක පැති වලට හරවමින් වර්ණේ රසයට රසයෙන් ගන්ධයට ගන්ධයෙන් ශබ්දයට මාරු කරගෙන මාරු කරව අපිව ඉනවන නිසා අපි රූපේ බැසගන්න. මේක මගේ වස්තුව. මේක මගේ නෑදෑය. මේක මගේ රාත. ආදි වශයෙන් මේ දේවල් බදා ගන්න බදා ගන්න සංඥාව හොඳට තහවුරු වෙන්න වෙන්න රඟ වෙන්න. යම් දවසක රූපය විරූප වෙනකොට රූපය විරංජනේ වෙනකොට රූපය නිර්වින්දනය වෙනකොට සංඥාව දෙන්නේ ගැලවෙනවා. ගැලවෙන්නේ ඒක නිසා සංඥාව ගැලවිගෙන එනකොට કૃષ્ණාව කැඩි කෙනා ඉස්තර සංඥාව ඇති කෙනා ඉස්තර සංඥාවට රණ්ඩු කරන කෙනා නිවුලන්න පටන් ගන්නවා. ධාඩි දාන්න පටන් ගන්නවා. සහලවන මේ ෂෝක් එකට භාවනා කරලා කියන්නේ අරමුණ නැතුව කියන්නේ අරමුණේ මේ තුන කලසුදු වෙනස නැති වුණානේ කියලා ඉතින් එතන ඉඳලම තක්මුක් වෙනවා ආයෙ කුඹනවා හකුලනවා හුස්ම ගන්නවා නයි කුඹනවා වගේ ඒ මොකද අර නැතිච්ච සංඥාව මතු කරගෙන හෝ මේ සංසාරේ ගැටගැහෙන්නේ ඉන්දිකාය කොහොමද සර්වඥාදී සඳහන් කරනවා මේ රූපයේ විභූත වෙන්න නම් නසඤ්ඤ සංඤී නකතං නති අසඤ්ඤී නසඤ්ඤ සංඤී න විසඤ්ඤ සංඤී ලෝකිය සංඤී න විභූත සංඤී සංඥාව ඇත්තෙත් නැහැ දැන් රූපේ ආස්වාද ප්‍රසාරයක නැහැ. ඒ කියන්නේ ආස්වාදයෙන් ප්‍රසාරයෙන් වෙන් වෙලා නැහැ. පින්දීමෙන් හැකලේ වෙන් වෙලා නැහැ. හැබැයි නැත්තමක් නැහැ. නසඤ්ඤ සංඤී සවිසඤ්ඤ සංඤී සීලති වෙලක් නැහැ. ඒ සංඤ්ඤ බාහිරපත් වෙලක් නැහැ. නෝපි අසඤ්ඤී. නිවසඤ්ඤා නාගඤ්ඤා දෙවිලවත් නැත්තම් මේ සංඥා විනෝදේ නිරෝධේ වේදිත නිරෝධයට ගිහිලාවත් නෙවෙයි. මේ විභෝති සංඤී සංඥා ඉක්මවලක් නෙවෙයි. මෙතෙක් ජීවිතය අත්දකපු නැති සංඥාවක් වෙන්න පටන් ගන්නවා. මෙතෙක් ලෝකාවචරයන් නොසැලෙන්න ගන්න. ලෝකාවචරය දන්නවනේ මේ විශාල සැකලක් නිසා මම මේ සංඥාව දැන් සම්පූර්ණ පට කරලා තියෙනවා. ඒ පට කෙරුවේ බුදුහාමුදුරන්ගේ මේ සීල සමාධි ප්‍රශ්න ක්‍රමයේ තමයි ඇවිල්ලා. ඒ නිසා මම මෙතනදී උලන් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැලක් වගේ හරියට විදිහට හිත නැගිටවා ගන්නවා. හිත ඉච්චු කර ගන්නවා. ආනෙතෙන් තමයි රූපේ විභූත වෙන්නේ. රූපෙට ඇවිල්ලා අපිට කුප්පන්න බැරි වෙනවා. රූපෙට ඇවිල්ලා අපිව කුප්පන්න බැරි වෙනවා. කුප්පන්න බැරි තරම් නිදි මර කාටේ නෙවෙයි මේක. සංකූර්ණ ප්‍රබුද්ධතිය. ආනි විභූත සංඥාත් මේකට විචාම ඒ පුද්ගලයා නිවන බොහෝම සම්පූර්ණයි. නිවන් කියන තමයි. ඒකට කියනවා සදාංග නිබ්බුතිය කියලා. ඉතින් මේ භාවනා ක්‍රමය දන්න කියද්දී චෝදනා කරනවා මේ භාවනාවේ ඉක්මනටම සංඥාව නැති කළා මේක පිස්සුවක් කරනවා. පිස්සු හැදෙනවා මෙතෙන් යනකොට නිවන ප්‍රතික්ෂේප වුණොත්. බලාපොරොත්තුනේ ලාභ සත්කාර හේතුක සංකනයි අර රූපේ විභූත වේගන එනකොට ඒ මුදල මොන හරි භූතයක් අල්ලන්න පටන් ගන්නවා. ඒ මොකද නැත්තම් මිනිහ අසරණ වෙනවා. මිනිහ අච වෙනවා. යෝගාවචරය නිකම්ම නිකන් මේ ගන්න දෙයක් නැත්තරපත් වෙනවා. ඒ මොකද එයා බලාපොරොත්තුනේ නිවන නෙවෙයි. අර කලින් කියපු කලහ විවාදයක් එහෙම නැත්නම් කුකුරක්, එහෙම නැත්නම් සැකයක්, එහෙම නැත්නම් භව විවාහ පිළිබඳ තණ්හාවක් මොනවා හරි ආසාවක් තියෙන මේ සියල්ලම මතු කරනවා මෙතනදී මොකද රූපය විභූත වෙනවා. සංඥාව අන්නර විදිහට නසඤ්ඤ සංඤී, නවිසඤ්ඤ සංඤී, නෝපිය සංඤී, නවිභූත සංඤී කියන සංඥාව අපි නොදන්න තරකට ගෙනියනවා. මෙන්න මෙතෙන්දි තමයි දැදෙන්න ඕනේ. මෙතෙන් තමයි ධම්ම ඇදෙන්න ඕනේ කරන්නේ. මෙතෙන් තමයි අපි සංඝ ඇදෙන්න ඕනේ කරන්නේ. ඒ මොනවාක්වත් නැතුව අපි වෙන මොනවාරි අදාහගත්තොත් මේ ඉස්සෙල් ලස්සනට හොදාගත්ත මේ රෙදි කැලලට වැඩෙන ඕනේ සායමක් අල්ලගන්න. අපි මේ සංඥාව දිගේ මේ ගියේ සංඥාව දැන් සම්පූර්ණයෙන්ම අර කියන தත්ත හතරෙන් ගිලිහිලා. රූපේ පින්දීම හැකලික සංඥාවක් නැහැ. නැත්නම් අර නාට කුඩු කුඩු වාගෙන යන ගොරෝසු කම්පන චන්දර ගතිත් නැහැ. රූපී අසංඥා අසීල නොදැනීමවත් නෙවෙයි එයින් ඇති වුණා වූ සාරයක්. එයින් ඇති ප්‍රාග් සංඥාවක් කියලා. අත්ීමේ ලාංඡනේ කියනවා. නොපි විසන්නේ. අන්න තී නැති වෙලා නිින්ද ගිහිල්ලා විසංජතාවකටත් ලක් නෙවෙයි. නොවිභූති සංඥේ. සංඥාලික ගහකොලකුත් නෙවෙයි. සංඥා ඉක්මවලක් නැහැ. මොකද සංඥාවක් කියන්නේ. අන්නේ සංඥාවට අවදි වෙන්න බැරි නම් මේ කෙලෙස් වලින් මැරිලා තියෙන ඔකට මොන මරණ විදිහද කියලා කරුවත් නැහැ ප්‍රශ්න. ඉතින් මේ දෙක එකයි වෙන්නේ එක්ක මෙතනදී සක සංඥා බාර ගන්න නැත්නම් ඉඳ වැඩ. මේ දෙකට වැටිච්ච නැති යෝගාවචරයක් නම් ජීවිතේ. එක්කෝ ඒ අරමුණ නැති එකන යනකොට සක සංඥා බාර කරනවා. බාර කරලා එක්කෝ අරගෙන ඉඳලා පුම්බන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් පිඹින්න පටන් ගන්නවා. නැත්නම් ඇද්ද කරලා බලා ගන්නවා මේ කය බඩ නාසය එහෙම තියෙනවද ඇත්තටම නැත්නම් ඇත්තටම නැතිලා. මෙහෙම ගියොත් එන අන්ධ භාගයට පොරවීමකට යයිද කියලා අරලා බලන අවස්ථාවල් නැත්තේ. ඒක ලක්ෂණ නිින්දට නොවැටෙනව නෙවෙයි. මේ දෙකම අතරමැදි මෙන්න සංඥාව මේ විදිහට දියලු තත්ත්වයටපත් වෙනකොට බැස නොගන්නා තත්ත්වයටපත් වෙනකොට ඒ රාහත් මාර්ගයට ලං වීමක් එහෙම නැත්නම් සංඛාරෝපේක්ෂාවට ලං වෙන නැත්නම් මේ සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාවටපත් වීමක් කියලා ඒ යෝගාචරය මේ වෙලාවේදී කුණාට අවස්ථාවක නැව බේරා ගන්නා දක්ෂ කප්පිච්චෙක් වගේ ඇතිල්ල නතර කරලා මේ කිනවත්දී කී වශයෙන් මේකට මුහුණ දෙන්න පුළුවන් නම් ඒ යෝගාචරය මේ භෞතික ලෝකයේ ලෝක ධර්මයේ සංකා නොවන මේ සූත්‍රපද පාඩේ කියනවනේ වාද විවාද වලට පෙළඹෙන්නේ නැති අකන්තපි භාවයේ නැති තුන්තුම් භාව නැති දේශුන්‍ය සංසවචන නැති ඕනම දෙයක් ආවම මේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මට තියෙන්නේ මේක දිහා බලහින්දයි කියලා ගල්බවුනා වාගේ තපස්වරයෙක් වාගේ මේක දිහා බලන් ඉන්න හැකියි කියලා. අවදාව පිච්චයකට එළඹෙන්නේ. කන්ටේරු නර ගන්නවා දැන් කෝකට දාලා මේ යකඩ රත් වෙලා තියෙන්නේ ඒ දැන් ඊට පස්සේ ඕනේ අපිට ඕන විදිහට හදාගන්න. නිසා මේක අර මෙතේ ගినాපු ඔක්කොම අපේ රුචි අරුචිකා අපේ පෞරුෂත්වය මම මාගේ කියන සංඥාවල් ඔක්කොම කොරේ වුණ වෙලා තියෙනවා. වෙලා ඇඟිල්ල ගහන්න යන නරකයි මොකද හොඟක් අස්තිය වෙලා. අවශ්‍ය කරන්නේ මේක අර සීල සමාධි ප්‍රත්‍යාවෙන් ඇවිල්ලා මේ දීපු සත්‍ය මේ தත්ත්ව ජීවිත නහමක් මගේ හිත සැලේවා. මට මේ චිත්‍රයේ චිත්‍රයේ සම්පූර්ණ මේ චිත්‍රයේ මුලමඳාග කියන තුන් ජවනිකාම දැක්කන් ලැබේවා කියන ඒලාදී හොඳ මේ මේ නිබ්බුතිය ගැන හිතලා නිර්වින්දනය ගැන හිතලා ඒලාදී මේ தත්වෙට එපා වෙන ගැතිය මේක බය වෙන ගැතිය අසරණ කරන ගැතිය අනිවාර්යම පහළ වෙනවා මේ පහළ වීම අර ඉස්තිර සංඥාවට පුරුදු කරපු සංසාරේ ගినాපු කෙලස්කාර ආ මේ වෙලාවේදී මේ කිට්ටු කරගෙන එනකොට ඒකට බය වෙන හැටි එපා කරවන හැටි එහෙම නැත්නම් අනුගයක් දෝෂයක් වශයෙන් දකින්න හැටි කවුරු හරි මට මේකට විනකලා ආදි වශයෙන් නම් පේන නොපේන වස්තුවකට මේක හේතු කරන්න අද හැටි ඒක තේරම අර සංඥාවේ පරිණතය කියනවා ඉතින් මේ කතා කරනකොට අපේ අතුවාචාරින් වහන්සේලා බොහොම සාහිත්‍යක සඳහන් කරන මේක කවදාකවත් භාවනා නොකරන කෙනෙකුට තේරෙන්නේ මේ මේ විකාරය නෙමෙයි ඒ වගේම රහතන් වහන්සේ දෙන්නේ මේක භාවනාවෙන් සල්ලි දීලා ගත්ත පිස්සුව ඇදගෙන නෑ ඉල්ලගෙන කෑම. ඒ යෝගාවචරය වඳින්න වටින්නේ අනේ ඕක නිසා. මොකද මේ සත්‍ය ඉක්මවන්නේ නැතුව අවදාකවත් බෑ නිවන් දකින්න. මේක මරණ මොහොතදී කරන වැඩක් නෙවෙයි. ලෙඩ වෙලා කරන වැඩක් නෙවෙයි. වයසට ගිහිලා කරන වැඩක් නෙවෙයි. හොඳ තරෝදයක් ඇතුව. විශේෂ කාර්ය බල කායයකට පුහුණු කරන හැකියාවසයිත තරුණයේ ඒ බල කාය පුහුණුව වෙනස මඩ කොට අල්ලන කටු කම්බි වල බෝතල් කටු වල ඇවිදීමින් තමන්ගේ හැකියාවල් පුරුදු කරන වගේ භාවනාදී මේ දේවල් වනවගෙන නෙවෙයි. ඒක මා මොඩකමක්. ඒක මේ අත්දැකීම තමයි යෝගී. අනාගල එන දෙයට සාර්ථකව වුණ දීලා මෙන්න මෙහෙමයි සංඥාව මෙන්න මෙහෙමයි රූපේ මෙන්න මෙහෙමයි කලා විවාද කියලා දැනගෙන මම මේ සාන්ති පදයට යන්නේ මම මේ යහපතට යන්නේ ඒක ඇත්තට යම් දෙයකට ඉඳලා හෝ අන්නත්තේ වීරකසේ ඉඳලා හෝ ඒකට සංඥාව නැති වෙනකොට සංඥා නැතුව දැනගැනීමෙන් හෝ මේකට මුල දුන්නොත් රූපේ විභූත කරගන්න එතකොට පුළුවන් ඒ රූපය පිළිබඳව ඕන අසුබ සංඥාව ගන්න පුළුවන් අසුබ සංඥාව ගන්න පුළුවන් එහෙ නැත්නම් සුභාසක දෙක නැතුව ගන්න. ඕනෙම කුණුපලක් මත මේ රූපේ රූපේ වශයෙන් අරමුණු කළ මෙතෙන් දෙන්න පුළුවන් නම් ඕනෙ තුනක්. ඒ නිවැරදි අරමුණු කරන දාහකින් සුභයක් වශයෙන් ගන්න. ඕනෙ රූප සුභයක් අපි කියමු හොඳ තරුණ ශක්තිය හෝ රාහමන කාන්තාවක් අන්තිම සුභ වස්තුවක්. නමුත් නිවන සම්පූර්ණයෙන්ම කාබාසිනිය කරන්න ඕ යක්ෂණියක් වෙන්න පුළුවන්. ඕනෙ සුභයක අසුභයක් දකින්න. ඒ වගේම තමයි මේ සුභේ සුභේ දකින්නත් පුළුවන් අසුභේ අසුභ දකින්නත් පුළුවන් සුභාසුභ දෙකේ සුභාසුභ නැති පැත්තේ දකින්නත් පුළුවන්. ඒ ත්‍ත්වයට යන්න නම් මේ රූපේ කරන මේ හොල්මන් වලට අහු වෙන්නේ නැතුව ඒක විභූත කරන හැටි දැනගන්න. භාවනාවේ විරූප වෙනකොට අන්තිම දක්වා යන්න පුරුදු වෙන්න. අඩු ගහලා නැගිටින්න දාගන්න. නැගිට්ටොත් අපි කියන දාන එතෙන්ද ගිහිල්ලා ආපහු හැරලා එනවා. වයතර වෙන තෙක් කාලයක් තුනරු පිටිනේ වටේ අවුමක් ඇගෙනවලු හැන්දාවට මේකයි සෞඛ්‍යය. ඉන්නේ වයසට යනකොට යන මිනිහා කිව්වල දවසක මට භාගය යන්න පුළුවන් කියලා ඒ භාගය ගිහලා අපව හැරලා ඉන්නවා. භාගය ගිහලා අපව හැරලා ආවත් රවුම තමයි. එහා පැත්තෙන් ආන රවුම හරි. ඒ වගේම මණ්ඩලෙට ආයෙත් තමයි යන්න බෑ. ඒ නිසා භාගය ගිහලා අපව හැරලා ඉන්නවා. අන්න ඒ වගේ තමයි යෝගාවචරය ඒ තමන්ගේ මේ තණ්හාව මේ ලෝකෙට තියෙන ආශාව මේ ලෝකෙට තියෙන ඉෂ්ට සංඥා නිසා කලාව විවාද නිසා තුන්තුන් නිසා අතින් ගියාට පස්සේ ඒ පුද්ගලයා නිකන් කලකොල භාවයකට පත් කරනවා. කලකොල ඇතරිය වගේ තත්ත්වයක් වෙනවා. මොකද විශේෂයෙන්ම මේ අක සංඥාව. මම කියන හැඟීම විශේෂයෙන් දෙදරන්න ගන්න. පහලවන්න ගන්න. ඒක අසරණ වෙන්න ගන්න. ඉතින් අපි යනවා ඒකට නීති කියනකට. නඩුව කොහොම හරි දිනවලා මම යනවටත් ආවුරු කිරීමේ නඩුවට අපි පෙළමෙනවා. අච්චර ලස්සනට මේ ඔක්කොම පොයෙ වෙලා කියලා. මේකට ප්‍රධාන හේතු වෙන්නේ සංඥාවේ බලය. ඒ නිසා කර්මස්ථාන එකක් ගන්න. භාවනා මධ්‍යස්ථාන එකක් ගන්න. ගුරුවරු එකක් ගන්නවානේ. අත්‍යත් එකක් ගන්නු. ඒ මොකද හේතුව මේ සංඥා අනිත් පැත්ත හැරෙන්නේ මේ ඉපල්ලාටක් නිසාමයි ඒක හැරෙන්නේ නිත්‍ය සංඥාවට. අනිත්‍ය සංඥාවට යන්න නම් ලොකු කටපිරීමක් කරන්න වෙන ආශාවල් අතාරින්න ඕනේ. නෑදෑ පරපුරු වස්තාවන වගේ ඒ ඕනම දෙයක් ඕනම දෙයක් වෙන්න පුළුවන් බවට හිතා ගන්න ඕනේ. ඒකයි මුලින්ම සඳහන් කරන්නේ මේක සම්පූර්ණ උත්තර සැලසනයියි භාවනාව. දැන් නිවන වෙන්නේ නැහැ. සමාජික ප්‍රශ්නයක් විතරනවා. ඒ මෛත්‍රී භාවනා කරන හැමදේම සුදේ බලන්නේ කියලා. ඒකට අඩුගානේ කලහ විවාද තුන් තුන් තේරුම් ගන්න ගත්ත දාන දණ්ඩ දාන නිවන කියලා. අතකොට ඒකට අඩුවන Taman නිවන් දැක්ක නැත්නම් ළඟින් ඉන්න මිනිහට නිවන් දැක ගන්න අවස්ථාවක් තියෙනවා. මේ එක්කෙනෙක් මේ පැටලව ගත්තාම කවදාකවත් මේ රණ්ඩුවක් එකපස්සේ නතර වෙන්නේ. තව කෙනෙකුට මේක පැතිරෙනවා. ඒ නිසා එක්කෙනෙක් තල්ලුව නතර කරන පැත්තට ගියොත් දෙන්නේ නැහැ. සරසන සඳහන් කරේ කවදාකවත් වෛරයෙන් වෛර සංසිඳෙන්නේ නැහැ. අවෛරයමයි සංසිඳෙන්නේ ඒක කොච්චර වෛරකාරී කතා කරත් ඒක අනාත්මයි. එනුමත නම් පේන දෙන එක නිකන් අඟුමක් නැති වැඩක්, ශක්තිමත් නැති වැඩක් කියලා. ඒක යෝගාවචරය අමුත්‍යාපිත දෙයක්. යෝගාශ්‍රමේ සාමාන්‍ය සමාජ මට්ටමින් තමයි හොඳ නැහැ. සාමාන්‍ය සමාජ මට්ටමේ මේ දේවල් මනින්වත් හොඳයි. සමන් දැනගන්න මම මේ සංඥාව අර කියන අත්තර පත්තර ගන්න ඕනේ රූපේ විභූත කරන්න ඕනේ ඊට පස්සේ අපිට මේ අවුල තුලින් ඒකට පැන ගන්න පුළුවන් ඒත් මේ අනුගාන විපස්සනා චිත්ත වීතිවත් ඉවර නැහැ ඉවර වුණා ලැබෙන්නේ තෝරන් මාර්ගය කරලා ඊට පස්සේ මේ චක්‍ර හතර වාරයක් කරගෙන කරගුණාට පස්සේ තමයි අර බ්‍රාහ්මණයේ තත්ත්වයටපත් වෙන්නේ ඊට පස්සේ ඕගෙන් කවදාකවත් රැල්ලක් නැගෙන්නේ ඕගෙන් කවදාකවත් මේ ජීවිතේට අවුලක් ඇති කරන්නේ. සමහර විතරක් නෙවෙයි අනුන්ටත්. නමුත් සර්වචන සඳහා කරන එහෙම කෙනාටත් ලෝකයානම් කුණු රන්දල් දානවා. ඒකනේ අර බුදුජානකගේ බුදු උනත් දණ්ඩපාණි බ්‍රාහ්මණය ළඟට ආවේ මොකකින් හරි අවශ්‍යන කරලා. මේ සර්වචනගේ දීපු උත්තරේ මේ මනුස්සයා නිකන් නරව වැලි ගාලා දුලදික් කරලා කතා කරලා යයි. මොකද හැප්පෙන දෙයක් නැහැ කුක්කල දෙයක් අත්දේ නරවචනගේ රූපේ සම්පූර්ණ විභෝත කරලා තියෙන්නේ. සංඥාව උනාට ඕන විදියට ඇස් කරගන්න. නිසා යෝග ජීවිතයකට බලනකොට ඉතාමත්ම වැදගත්. මේක දන්නවනම් අවදාකත් භාවනා ක්‍රම දෙකක් තේරුම් ගැනීම කිසිම ප්‍රශ්නයක් නැහැ. කවමදාකවත් කළ යුතු උත්තරම දෙයේදී ලාමක දේර කවදාකවත් නෙමෙයි. නමුණත් දැනගන්න. මේ වෙලාව හැටින් මම මේක කළාට කළ යුත්තේ මේකයි කියලා අර උතුම් දේ උතුම් හැටියට සලකා ගැනීමේ ශක්තිය ලැබෙනවා. ඒ නිසා ඒක මේ සංඥාවෙන් මේ ගැලවීම කියලා කියන්නේ එක පොත්තකින් ගැලවෙන දෙයක් නෙවෙයි ලුණු පිටික පුතු ගහනවා වගේ ගහන පුතු අරගෙන අරගෙන ගියාම ගන්න මදයක් නැති බව තේල් ගහක් පොතු ගන්නකොට වගේ තේරෙනවා. නමුත් ඒක පොතු එකින් එක ගැලවීමක් මේ සංඥාවේ සිද්ධ වෙනකොට අපිටම අපි ගැන ලොකු ආශයක් ඇති කරගන්නවා. මේ මේ වගේ කටලිල්ලකින් අපි මේ යෝගාවතර තියාගන්න අපි මෙච්චර හිතෙන අපි වෙනවන මේ මිත්‍යා දෘෂ්ටික මිනිස්සු ඒක නැත්නම් මේ තමයි හික්මියව ගැන අධිකාරියක් වගේ නැති අත්තු මේ කරන විදිහටම කොහොම කරන්නේ ලෝකේ කියන්නේ අන්නේ වගේ ජවනික ආරංගන මණ්ඩලයක් බව තේරුම් ගන්න හැකි තාත්තරට තමයි ගැළවිලා යන්න නම් මේ සංඥා විපල්ලාශය පිළිබඳ ලොකු හැඟීමක් ඇති කරගන්න ඕන. නමුත් මම හිතන්නේ ඒක සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් කියලා. නමුත් අපි මේ වෙනකොට දෙකක පමණ කාලය අරගෙන තියෙනවා මම හිතනවා මේ කාරණා කාරණා විශේෂයෙන්ම මේ පිළිබඳ ගොඩක් ආහාරය. එනකොට හැම කෙනාම ලොකු ජීවිත පරිත්‍යාගයකින් ලොකු කැපවීමකින් මේ කටයුතු කරනවා. නමුත් සංඥාවේ නෑ එහෙම ජීවිත පරිත්‍යාග කළාද නැති කියලා අනුකම්පාව. ඒකට හරියටම එතෙන්ද නිකියෙන් ඇනේට ගහන්න ඕන. එක බණ ප්‍රතිපදයකදී හරි කමන්නේ ඇයකින් තෙස්තර කරන බණකින් හරි කමන්නේ නීය බුද්ධලේකින් හරි කමන්නේ අද මරණය හරි කමක් නැහැ හතර දිනාදික තේරුම් ගන්න ඕනේ විශේෂයෙන්ම විපංච සංය පුද්ගලය කියලා කියන්නේ මේ නෙමෙයි ටිකක් ප්‍රපංච කරනකොට තේරුම් ගන්න කෙනා ඉතින් අද මොකක් නිගණියක් තියෙනවා ටිකක් ප්‍රබන්ධ කෙරුවත් ධර්මයේ තේරුම් අරගන්න අඩුයි මොකක් හද ඉන්නේ නීය පුද්ගලයන් කියලා අපි ඒ තරමට දාගත්ත පැය ගාණක් හෝ සාකච්ඡා කරලා අපිට මේ වෙනකොට ලැබිලා තියෙන යම් යම් ප්‍රාණයක් දැකීම අරමුණු විරංජන වෙන හැටි දීපිලා බාල වෙන හැටි එපා වීම වෙන හැටි අපි මේක එක්කල් ඒකට ගත්තට වැඩිය අභීතව මේකට මුණ දෙන්න ඕනේ මේක අපේ භාවනා ප්‍රතිඵලයක් වගේ කලකන්න ඕනේ මේක අපේම ප්‍රශ්නයක් බව තේරුම් ගන්න ඕනේ කිසිම ආගමකින් නෑ මේක ඒ නිසා මේක විශේෂ ප්‍රශ්නයක් නමුත් මේක විසඳ ගන්න බැරිව ප්‍රශ්නේ වෙලා නතර වෙනවනම් ඒක එච්චර දක්ක ගමක් නෙවෙයි මොකද ධර්ම ජීවත් වෙනවා. මේ තේරුම් අරගත්ත ඇත්තෝ ලෝක ජීවත් වෙනවා. ඉතින් අපිට මේ ඒ තේරෙන ඥාණය අපිටම පහළ වේවා. තවත් මේ වාගේ විස්තර සහිත ධර්ම අහලා අපිට මේ ඇති වුණා වූ මතුවෙන්නා වූ නතර මතුවෙන තියෙන අවස්ථාවකදී කොහොම හෝ මේ සංඥා විපල්ලාති ගැටේ ලියාගෙන ඉතින් තියාගැනීමේ ශක්තිය ධෛර්ය බලය ලැබේවා ආත්ම ප්‍රාර්ථනාවේ අදට ජීවිත ධර්ම දේශනා කාලය සමාප්ත නිසා ධර්ම දේශනාව මෙතන තමයි